මාව ඇහෙනවද බුද්ධික මහත්මයා? ඇහෙනවා ස්වාමීන් වහන්සේ. මේ එකපාරට විදුලිය ඇහෙන හිටියා ඒ නිසා ඔක්කොම නැවතුණා. හරි. තව ඒ සම්බන්ධයෙන්ම ප්‍රශ්නයක් අහලා තියෙනවා Zoom එකේ අනිශ්චිත සිත තෘෂ්ණාවෙන් තොරව සිටින්නේ කුමක් අරබයාද කියලා. තෘෂ්ණාවෙන් තොරව සිටින්නේ සති සම්පජඤ්ඤය නිසා. ඒ කියන්නේ එතන තෘෂ්ණාවෙන් ඇලෙන්න බැඳෙන්න දෙයක් නැහැ කියන එක නුවණින් දැක්කොත් තමයි ඒ පුද්ගලයාට අනිශ්චිතව පවතින්න පුළුවන් වෙන්නේ. මගේ ප්‍රශ්නයක් එතකොට ස්වාමීන් වහන්සේ දැන් තෘෂ්ණාව කියලා જાතියක් ඒ කියන්නේ දැන් මේ මේ ආ ඒ කියන්නේ මෝහ සිතක් අපිට තියෙන්න පුළුවන්. ඒ කියන්නේ අපිට එක්ක කුසල් සිතක් පවතින්න ඕනේ. එහෙම නැත්නම් අකුසල් සිත දැන් මෝහ මූලික නම් ඒක අකුසල් සිතක්මනේ. එහෙමයි. ඒ නිසා මෝහ මූලික බව තුල අපේ දැන් අපි හිතමුකෝ දැන් ද්වේෂ මූලික සිතක් කියලා ද්වේෂ මූලික සිතක් වුණාම එතන ලෝභය නැහැනේ එහෙනම් ඒකත් අනිශ්චිතද කියලා අහන්න පුළුවන් නෑ ඒක ලෝභය නැති වුණාට එතන ද්වේෂය මතුවෙන්නෙම ලෝභය නිසා අපි යමක ගැටෙනවා එතන ගැටෙනකොට අපි ලෝකේ හා නිශ්චිතවනේ පවතින්නේ ඒ නිසා තමයි නචකින්චි ලෝකේ උපාදීයති. ඇලීම් වශයෙන්වත් ගැටීම් වශයෙන්වත් ඒතනත්ත ලෝකේ උපාදාන කරන්නේ එතකොට තමයි එතනත්තට අනිශ්චිතව වාසය කරන්න පුළුවන්. එතකොට අනිශ්චිත බව කියන තැන තන අර මෝහ මූලික ගතියක් හෝ නිද්‍රාශීලී ගතියක් හෝ භවාංගයට පතිත වුණු ගතියක් නිසා ඇතිවෙන නිෂ්ක්‍රීය බවක් කියන එක නෙමෙයි. බාහිර ලෝකයේ සමග කටයුතු කරනවා කටයුතු කරද්දී ඇලෙන්නේ නැතුව ඉන්න. දැන් දැන් අපිට ඉන්ද්‍රිය භාවනා සූත්‍රයේදී ඔක පැහැදිලිව බුදුහාමුදුරුවෝ පෙන්නනවානේ අර පාරාසරිය බ්‍රාහ්මණයාගේ ගෝලයා උත්තරමානවකේ ආපහම අහනවා ඔබේ ගුරුතුමා කොහොමද ඉන්ද්‍රිය භාවනා උගන්වන්නේ මගේ ගුරුතුමා කියා දෙන්නේ ඇසෙන් රූප දකින්න එපා කනින් ශබ්ද අහන්න එපා මොකද රූප දැක්කොත් තමයි ඒවා උපාදාන වෙන්නේ. එවැම් කෙලෙස් හටගන්න. නිසා ඇසින් රූප දකින්න එපා. කනෙන් ශබ්ද අහන්න එපා. එහෙම තමයි මගේ ගුරුවරයා ඉන්ද්‍රිය භාවනාව කියන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ අහනවා එහෙනම් ඉතින් අන්ධයෝ බහිරෝ ඒගොල්ලොනේ ඉන්ද්‍රිය භාවනාව හරියටම කරන අය වෙන්නේ. ඔබේ ගුරුවරයා කියන හැටියට. කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ආර්ය විනය ඉන්ද්‍රිය භාවනාව කියා දෙන්නේ එහෙම නෙමෙයි. ඇහැ තියෙන රූප දකින්නටයි. හැබැයි රූප දැක්කීම නෙමෙයි වරද. ඒවත් තණ්හා මාන දිට්ටි වශයෙන් ගැනීමයි වරද. ඒ නිසා ප්‍රිය අරමුණෙහි ඇලෙන්නේ නැතිව අප්‍රිය අරමුණෙහි ගැටෙන්නේ නැතිව මධ්‍යස්ථ අරමුණෙහි මෝහ මූලික වෙන්නේ නැතිව සති සම්පජඤ්ඤයෙන් පවතින්න පුළුවන් නම් තමයි එතනත්තා ඉන්ද්‍රිය රැකගත්තා වෙන්නේ. එහෙම නැත්නම් ඇහැ පියාගෙන හිටප පමණට එතනත්තා ඉන්ද්‍රිය සංවර කළා වෙන්නේ නැහැ. ඒ වගේම තමයි ඔතනදී සිත භවාංගගත වුනහම බාහිර ලෝකයේ සමග ගනුදෙනුවක් නැහැනේ. එහෙනම් අනිශ්චිතයි කියලා ගත්තට හරියන්නේ නැහැ. අසඤ්ඤතලයේ ඉපදුනහම සිතම සිත නැහැනේ. එතකොට ලෝභ ද්වේෂ මොහ මොකක්වත් ඇති වෙන්න විදිහක් නැහැ. එතකොට අනිශ්චිතයිනේ කියලා ගත්තට හරියන්නේ නැහැ. ලෝකය අසුරු කරද්දී ලෝභ දේශ මොහ උපදින්න නැතුව සති සම්පජාඤ්ඤයෙන් පැවතීම තමයි එතන අනිශ්චිත බව හැටියට දක්වන්නේ. එතකොට ස්වාමීන් වහන්සේ මේ වෙලාවේ ඇති වෙන්නේ කාම අපි නම් කාමාවචර කුසල්සිතක්ද? කුසල්සිතක්. ඔව්. කුසල්සිතක්. ඒක ඒක රූපාවචර අරූපාවචර වෙන්නත් පුළුවන්. කාමාවචර වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ ඇත්ත හඳුනා ගැනීම නිසා අපිට කුසල්සිතක් ඒ වෙලාවේ ඇති වෙනවා. ඇති. හොඳයි ස්වාමීන් වහන්සේ.